සම්බේ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා කෙටි හඳුනා දීමක් නැත්නම් මතක් කිරීමක් කළොත් අපි මේ වෙනකොට බලාපොරොත්තු වෙනවා නිසන් වනේ වෙනුවෙන් මේ පිරිසට ප්‍රධාන සත්කාර තුනක් කෙරලා තියෙනවායි කියලා පළවෙනි එක තමයි සීල් සමාදන් කරලා තිනවා සංඝයා වහන්සේවත් නෙවෙයි අනික අපේ මේ උපාසක උපාසිකා පිරිසට දෙක භාවනාවේ කමඨහන් වශයෙන් පැයක පමණ ධර්ම දේශනාවකට ආහන්දිට සලසලා තිනවා. ඉඳ ගන්න වෙලාවක් හම්බුනොත් පරියන්ක වශයෙන් කොහොමද භාවනා කරන්න කියන විස්තරයක්. ඒකම සක්නකට වෙලාවක් සක්මන් මළුවක් ලැබුණොත් කොහොමද සාර්ථකව සක්මනක් කරන්න කියලා. තුන්වෙනි එක තමයි අපි එදිනෙදා භාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට දවසේ සතිය පවත්වන්නේ කොහොමද කියලා. ඉතින් මේ කාරණා තුන අපි දැනටමත් සත්කාරය වෙලා තියෙනවා කියන පදනමේ තමයි අපි මේ වැඩමුළුව පටන් ගන්න. එනතම මේ ධර්ම සාකච්ඡාව පටන් අරගන්න. ඉතින් කාට හරි ඒ තුන පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් සීල් සමාදන් කරපු එක සමාදන්ව රකින්න සීලය පිළිබඳව නොදන්න කරුණු තියෙනවා නම් මම ආර්දනා කරනවා මේ ප්‍රශ්න සාකච්ඡා සැසිවාරයේ පාවිච්චි කරන්නයි කියලා ඒ ප්‍රශ්න පිරිසුදු කරගන්න සීලය පිළිබඳ තියෙන දත යුතු කාරණා දැනගන්න අපේ මේ භාවනාවට අදාළව. දෙවෙනි එක අහපු කමටහම් බණ පිළිබඳව පිරිසුදු කරගන්න ඕන නම් ඉස්සර අවශ්‍ය නම් මේක අවස්ථාවක් කරගන්න කියලා. තුන්වෙනි එක අපේ කාලසටහන එහෙම නැත්නම් මේ ඉන්න කාලේ තියෙන දිනචරියාව විවස්ථා පිළිබඳ ප්‍රශ්න තියෙනවනම් අපහසුතා තියෙනවනම් නොයට හෙන තැනක් තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා. ඒ මොකද එහෙම ඉල්ලීමක් කරන්නේ ආයතනයේ වෙනුවෙන් මම ඒවා දන්නා ප්‍රමාණයෙන් පරිසිදු පිරිසුදු කරගන්න හදනවා. එකිනෙකනා කතා කෙටිමින් මම විසඳන්න යන්න එපා. කිසි කෙනෙක් කිව්වට උත්තර දෙන්න යන්න එපා. කිසි කෙනෙක්ගේ ප්‍රශ්න අහන්නත් එපා. එතකොට ඇතුළත ධර්ම සාකච්ඡා අවශ්‍ය නැහැ. අපි මේකෙදි මේ ප්‍රධාන කාරණා තුළ පිළිබඳව තියෙන ප්‍රශ්න තියෙනවා නම් වැඩමුළුවට සම්බන්ධ වීමක් වශයෙන් මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒක අපි ධර්ම සාකච්ඡාවක ස්වරූපෙන් තියාගමු. ඊට පස්සේ මේ වැඩමුළුවේ තවත් එකක් කරනවා. සාමූහික කමඨාන් සුද්ධ කිරීම. ඒ නිසා භාවනා කරගෙන යනකොට භාවනාවේදී පරියන්කේදී සක්මනේදී එදිනදා වැඩ කරනකොට තමන්ට සැක කුස්තෙන් අනාරක්ෂිත තැන් තියෙනවනම් ඒවා අපි කමඨාන් සුද්ධ කිරීමේ වශයෙන් ඉදිරිපත් කරගන්නවා. ඒකත් මේ පැයේදී සිද්ධ වෙනවා. තවත් තුන්වෙනි සංසිද්ධියක් තියෙනවා. ඔය කීප කාරණා තුනටත් අමතරව කමඨාන් සුද්ධ කිරීමටත් අමතරව අපි අපි මේ ගත කරන ආධ්‍යාත්මික ජීවිතයේ භාවනා ජීවිතයේ විසඳාගත යුතු ප්‍රශ්න අදාළ ප්‍රශ්න මූලධර්ම ප්‍රශ්න නෙවෙයි තියෙනවා අපි ඒකට වෙලා ගන්න. ඉතින් මේ විදිහට අපි මේ ධර්ම සාකච්ඡාව පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා මෙතෙක් කරත් එහෙමයි. ඒකමයි මේ මම හඳුන්වා දීමක් වශයෙන් කරන්නේ. ඉතින් මේකට මේ වැඩමුළුවට සම්බන්ධ වෙන අයට ක්‍රම දෙකකට සම්බන්ධ වෙන්න පුළුවන්. එකක් තමයි ලිඛිතව ලියලා ප්‍රශ්න පෙට්ටියට දාන්න පුළුවන්. එතකොට නම ගම අවශ්‍ය වෙන්නේ නැහැ. කවුද ලියන්න කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි පිරිසිදුට කාරණාව ලියන්න ඕනේ. දෙක සැසිවාරය යන අතරේදී අසන හරස් ප්‍රශ්න මතින් හෝ දෙන උත්තර මතින් හෝ තමන්ට අතරවාදී ප්‍රශ්නයක් ඇති වුණොත් සභාවට ප්‍රශ්න කර ඉදිරිපත් කරන්නත් පුළුවන්. මේ දෙකට අමතරව සමහරට මේ ඉදිරිපත් කරන ප්‍රශ්න වලදී මට පුද්ගලිකව දැනගන්න හරස් ප්‍රශ්න අහන්න අවස්ථාවල් එනවා. ඒ කොයි වෙලාවක හෝ කමන්නේ තමන් ඉදිරිපත් වෙන්න කැමති නම් ප්‍රශ්න තියෙනවනම් මතක් කළ යුත්තක් තියෙනවනම් අපිට අත උසලා සංඥා කරන්න. එතකොට අපි ඒ සඳහා වෙන් කරලා තියෙන මයික්‍රොෆෝන් එක දෙනවා. එතකොට මේ මයික්‍රොෆෝන් එකට කතා කිරීමෙන් සභාවටම ඇහෙනවා වාර්තාගත වීම සිද්ධ වෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් කියන්නේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන එකයි. එතකොට ලිඛිත ප්‍රශ්න අපි උපාසක මහත්තයාට කියනවා කියවන්න කියලා. එතකොට ප්‍රශ්න පිළිතුරු දෙකම ලිඛිතව වාර්තාගත වෙන්න ලේසි. කවුරු හරි සභාවේ කතා කරොත් මයික් එක නැතුව ඒක වාර්තාගත වෙන්නේ නැහැ. එතකොට ඒ බණ අහන අය වාර්තාගත වෙච්ච වහන අය ප්‍රශ්නේ ඇහෙන්නේ නැතුව ලැබෙන උත්තර පිළිබඳව පිපිලිසර වෙනවා. ඒක නිසා මම මේ මතක් කරන්නේ. ඒ වගේම මම ගිය පාර ඉල්ලීමක් කරා මේ දෙපැත්තේ තියෙන මේ මෙව දෙකම අයින් කරන්න කියලා නැත්තම් පිටියට හේත් වෙනවා කට්ටිය. දෙකම අයින් කළා මැදට දාන්න. පෙලි පහක් දාන්න පිටි කිට්ටුවට තියන්න මේපා. ඒක ගිය පාර මම දැක්කා ඩිලා එළියල වල තියෙන ඔක්කොටම ටිටිට ඕගනයිසර්ස්ලට නැත්නම් පිටියට හේත් වෙනවා. ඇයි එතකොට බිත්තිජ ජරා වෙනවා. මගේ තිත ටිකක් නරක වෙනවා. ඒ නිසා මම කැමති මැදට කරන්න බිත්ති නැහැ කියලා හිතා ගන්න. දෙපැත්ත මේවා මැදට කරන්න. එතකොට ඉඳ ගන්න හරියක් ඉඳ ගන්න. එතකොට දෙපැත්තේ යන්න තියන්න. එතකොට හොඳයි ඒක නිසා මම ඉල්ලා හිටනවා රිස්ටෝනයිස් කරන පාර්සවෙන් අවුරුත් නැති වෙලාවක කරදරයක් නැති වෙලාවක රීඅරේන්ජ් කරන්න arrange කරලා යන පාර දෙපැත්තෙන් තියන්න මැද වාඩි වෙන්න තියන්න පුටුවල ඉන්න කට්ටිය පුටුවල වාඩි වෙච්චාවයි පිටි වලට කියන්න එපා ඒක මේ මේ රිට්‍රීට් එකට විතරක් විශේෂයෙන් දෙන වරප්‍රසාදයක්. දැන් මේක මතක් කරාට පස්සේ මම ඉල්ලා හිටුවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපේ සැසිවාරය ආරම්භ කිරීම. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරව ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව අලුතින්ම පුරුදු කරන ආධුනිකයෙකු ට මෙම වැඩසටහනින් ඊතා උසස් ඵල නෙලා ගැනීමට දිය හැකි උපදෙස් මොනවාදයි පාද නමස්කාර කොට දැන ගැනීමට කැමැති නමෝ බුද්ධාය ඒ කෙනාට දැන් දීලා තියෙන උපදෙස් ටික ලැබුණාද ඒක සීලේ සමාදන් වුණාද කමඨහන් වාතාව ලැබුණාද මේ වැඩමුළුව පිළිබඳ මූලික උපදෙස් ලැබිලා තියෙනවද කියන එක මම දැනගන්න කැමති මේ ලියුපු එකනා. දැන් මේ එනකොට මේ සත්කාර තුන ලැබිච්ච කෙනෙක්ද මේ ලියන්නේ? ඒව ලැබිලා තියනද? සිල් සමාදන් වීමක් මූලික කමඨාන උපදෙස් ලැබීමක් සහ විවස්ථාව ලැබිලා නැද්ද දැන්? හොඳයි අපි මේ ඒක යන්න හරිම ඒ උපදෙස් සත්කාර ලැබිලා නැද්ද තාම? ඒක නිසා අපිට ඒක තමයි ප්‍රශ්නේ. ඒකයි අපි ආපු ගමම දේශනා වහන්න සකස් කරනවා. ඒක තමයි මූලික උපදේශ පන්තිය. ඒක අහලා දැන් අපි සාකච්ඡා කරනවා. ඇහුවට පස්සේ තියෙන ප්‍රශ්න නිසා මේ කිව්රුණාට පස්සේ අහන්න සලසලා දෙයි. වෙන කවුරු හරි ඉන්නවනම් ඒ වගේ වැඩමුළු සංවිධානයේට මතක් කරන්න. එතකොට බණපටිය අහන්න දෙයි. ඇහෙච්චි කාට හරි අහපු කාට හරි දෙවෙනි සැරේ ඇහුවත් හොඳයි කියලා තියෙනවනම් මං ඉල්ලා ඉන්නවා තරංගකට මතක් කරන්න. එතකොට ඒ කට්ටියට අහන්න සකස් කරයි. මොකද අපි ගිය පාර රිට්‍රීට් එකේ යන දවසේ ওই ප්‍රශ්නේ ඇහුවා මගේ. අවසරයි ස්වාමීන් අපිට ගෙදර යන්න හදනවා කවටහනක් දෙන්න බැරිද? ඒ කියන්නේ දවස් තුනේම මොකක්වත් වැඩක් වෙලා නැහැ. ඉතින් මේ කට්ටිය නම් පමා වෙලා ඇවිල්ලානේ. ඒක තමන්ගේ දෝෂනේ. අදන දවස් තුනම ඉඳලා යනකොට අහනවා අනේ ස්වාමීන් වහන්සේ අපිට මුලිකවම තහනක් දෙන්න බැරිද? ගෙදර ගිහිල්ලාවත් භාවනා කරන්න මේ දවස් තුනම වැඩක් කළා නැහැ කියලා. ඉතින් ඒ නිසා පටන් ගන්නකොට උපදෙස් ලැබිලා නැහැ කියලා වාර්තා වෙන එක හොඳයි. ඒකත් අපේ පරිපාලනයේ මේ ඕගනයිසේෂන් එකේ දෝෂයක් නෙවෙයි. පමා වෙලා පැමිණීම නිසා නමුත් අපිට ඒක බනපටිය අහන්න සකස් කිරීමෙන් එතකොට ශේෂමාදන් වීම වෙලා තියෙනවා. ඔය ඒක නිසා ඒක අපි හිතනවා ප්‍රමාණවත් වෙනවා කියලා ආධුනිකයෙකුට වැඩමුළුව වැඩසටහනකට ඇති වෙන තොරතුරු මූලිකමටහන් තියනවා කියලා ඒක අහලා අපිට දැනුම් දෙන්න ඒකේ ඇති වෙනවද නැද්ද මදි වෙනවද කියලා. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරුතර ස්වාමින් වහන්සේ ආදුනිකෙක්මි ආනාපාන සති භාවනාව කරගෙන යමි. හුස්ම රැල්ල හඳුනා ගැනීමට උත්සාහ ගත්තද හුස්ම වැටෙන ස්ථානය හරියටම නිශ්චිතව නොදැනේ. හුස්මද නොදැනේ. උදරයේ පිම්බීම හා හැකිලිම ප්‍රමාණවත් ලෙස දැනේ. ඒ පිළිබඳ ඔබ වහන්සේගේ කාරුණික වදන් ලැබේවා. තෙරුවන් සරණයි. ඔයිට දැනෙන එකත් එක්ක ඉදිරියට යන්න ඒ මූලික බණපටියම සඳහන් කරලා තියෙනවා ආනපනෙවෝ මේ කියන විදිහට පිම්බීම හැකිලිම නැති වුණත් තමයි ඉඳගෙන ඉඳගත්තර පස්සේ පරියන්කිට ගිහිල්ලා ඉඳගෙන ඉන්න බව දන්නවනම් එච්චරයි කමටහන. ඒක දිනනනම් ඉඳගෙන ඉන්න බව දැනගෙන දිගට යන්න. එතකොට අර විදියට නොදැනෙන දේවල් ගැන කිසිසේත්ම විපස්සනා භාවනාවේදී ප්‍රශ්න කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැනෙන දේ මොකද්ද කියලා විස්තර කරනවා නම් ඒක තමයි Tamanට උරුම දේ. ඒ නිසා අසවල් දේ දැනිය යුතුයි කියලා එකක් භාවනාදී නෑ. මේක මම හිතනවා වැඩමුළු ඉවර වෙනකම්ම උත්තර දෙන්න වෙන ප්‍රශ්නයක්. මත ගෙදරින් එනකොට හිතාන එනවා මෙන්න මේක ලැබෙන්න ඕනේ කියලා ඒක ලැබෙන්නේ නැහැ. භාවනාවේ කොහොමද ලැබෙන්නේ? මේ භාවනාදී අපි ඉල්ලන්නේ පේන දේ කියන්න කියලා. ඒ නිසා මේ කෙනාට මම කැමැති දැනගන්න ඒ පිම්බෙන වෙලාව හැකිලෙන වෙලාව වශයෙන් උදරයේ චලන වාර කීයක් එනතන් තප්පර කීයක් එත විනාඩි කීයක් දැක ගන්න පුළුවන්ද කියලා කැමැතිද සභාවට කියන්නේ. ඒ ඒ ප්‍රශ්නේ ලියුපේක කරනවා. මගේ ප්‍රශ්නේ උනේ Tamanට ආනපානෙ පේන්නේ පිම්බි මහැකිලින් පේනවා. වගේ පිම්බි මහැකිලි වාර කීයක් නැත්නම් තප්පර කීයක් නැත්නම් විනාඩි කීයක් පිම්බි මහැකිලින් දිහා බලන්න පුළුවන්කම තියනවාද කියලා. ඒක හොඳටම ප්‍රමාණවත් ආදුනිකයෙකුට අනිත් දවසේ වාඩි වෙනකොට සීලේ සමාදන් වෙච්ච එක සිහිපත් කරලා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේට ජීවිතේ පූජා කරන මට තප්පර තුනක් ඉඳ ලැබේවා කියලා උත්සාහ කරා. එතකොට ලේසි දෙකක් ඉන්න එක තුනට යන්න පුළුවන්. අන්න එහෙම එහෙම කර ටික ටික ටික ටික වැඩි කරන්න. එතකොට පිම්බීම හැකිලිම මේට වැඩිය හුරු පුරුදු දෙයක් වාටපත් වෙයි. ගරුතර ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදෙන විට පාදයක් ඔසවනවා, ගෙන යනවා, තබනවා යන්න සමාධි සිතින් යුතුව පැයක් පමණ කිරීමෙන් පසු පර්යංකයට පැමිණෙමි. පර්යංකයේදී ආනාපාන සති හුස්ම දිග කොට බව හා මුල මැද අග සිහියෙන් යුතුව කරමි. සක්මන් භාවනාවේ ඉහත ආකාරයට කිරීමෙන් පසු පරයන්කයට පැමිණ විනාඩි 15ක් පමණ යන විට මගේ කය සහැල්ලුවට පැමිණ ආශ්වාස ප්‍රශ්වාස සියුම් වී සහැල්ලුවක් දැනේ. පවතින කය ඇති බවත් සහැල්ලු වූ සිතද මනසද කයද සහැල්ලු වී නිදහස් වී පවතින බවක් දැනේ. කයද සැහැල්ලු බව දැනේ. සිතද සැහැල් සිතුවිලි සිතද සිතුවිලි වලට මිදී ඇත. මනසටද කිසිම ආරම්භයක් නොදැනි. ආරම්භණයක් නොදැනි. එහෙත් අවට ශබ්ද ඇසේ. මා ජීවත් වන බවද දැනේ. පැය භාගයකට අධික කාලයක් මා මේ தത്വයට පත්වන බව මට දැනේ. මාගේ වැරදි නිවැරදි කර භාවනා ශක්තිය දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ මාර්ගෝපදේශය ලබා දෙනමින් ඉල්ලමි. මේක ඇත්තටම Tamanda වැටෙන්නේ නැත්තම් ප්‍රශ්නයක්. Tamanda වැටෙන්නේ නැත්නම් තැකයක්. Tamanda වැටෙන්නේ නැත්නම් අනිශ්චිත භාවයක්. මේ විදිහට දිගටම කරගෙන යන්න අත්දැකීම් අධිකම තියෙන්නේ ක්‍රමේ හරි ඒ නිසා මේ ක්‍රමේ දිගට කරගෙන යන එක තමයි ආරක්ෂාකාරීව දෙන්න පුළුවන් උපදේශය. ගරුතර ස්වාමින් වහන්සේ අවසරයි ආනාපාන සති භාවනාව කර කරගෙන යෑමේදී හුස්ම දැනීම නතර වී දම් පාට ආලෝකයක් තුලින් තද කහ පැහැ වර්ණ මතුවේ. පසුව ඒ සියල්ල නැති වී සුදු පැහැති පරිසරයක් තුල දිගටම සිටින බවක් හැඟෙනවා. ඉන්පසු කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ සඳහා උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මෙතකොට මේ මේ ආලෝක වර්ණ වෙනස් වෙමින් යනකොට හෝ නොවෙනස් වෙමින් යනකොට Tamanට ආනාපාන දැක් ගන්න පුළුවන්ද කියලා මම කැමැති දැනගන්න මේ ලියපෙකනාගෙන්. එතකොට නම් පුළුවන් පාර කියලා දෙන්න. ඒ වර්ණ දකින්නකොටම ආනාපානේ පැත්තකට යනවද? වෙනස් වුණත් ඉස්තරෝ තිබ්බත් නැත්නම් මේ ASCII ආනාපාන සම්බන්ධතාවයේ නැත්නම් ඉඳගෙන ඉන්න කායට සම්බන්ධතාවය තාම තියෙනවද කියලා කිව්වොත් නම් ඊට ටික පිරිසුදු කරලා දෙන්න පුළුවන්. කැමැතිද එළියපු එකන අත උසපුවාම හරි දැන් අපිට මයික් එක හරි ගියා. ඕන් කරලා දෙන්න ඈ. ආනාපානේ දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ආලෝකයේ දම්පාර කහපාට පේනකොට ආනාපානෙ පේන්නේ ආලෝක විතරයි පේන්නේ. එහෙමයි. ඒතර තමයි ඉඳගෙන ඉන්න බව හිතකට නෙවෙයි ඇවිදින්න නෙවෙයි කියලා ඉඳගෙන ඉන්න බව වැටහීමක් තියෙනවා. එහෙමයි. ඒක දිගට තියෙන තාකල් මේ පේන ආලෝක වෙනස් වුණත් නොවෙනස් වුණත් ඒව ආගන්තුක වශයෙන් සලකනද තමකට පටන් ගන්නකොට ඉඳගත්ත ඉරියව්ව හෝ එමෙතන තමන් ඉදිරින් තියාගෙන යන ආනාපානිය දිගටම පවත්තන එකයි තියෙන්නේ. මේ මේ අතරමඟදී පේන ගොඩාක් ජවනිකා ඒ කිසිම ජවනිකාවකින් ඒවා චලනයේ වුණත් වෙනස් වුණත් නොවුණත් ඒක පෙන්නද්දී හිත මූල කර්මස්ථානේ මේ වෙලාවේ බලනකොට ඉන්දිය ඉන්න ඉරියව්වෙන් කැඩෙන්නේ නැතුව පවත්වන්න පුළුවන් නම් භවණ ඉදිරියටමයි යන්නේ. ඒ නිසා කය දැනෙනවා නම් ආනපන දැනෙන්නේ නැත්නම් ඉඳිනවා කියලා හෝ හිඳගෙන ඉඳගෙන ඉන්නවා කියලා හෝ ඉන්නවා කියන මැරෙලා නැහැ කියන එක දෙක එකක් නේ කරන්න කියලා. හිඳිනවා නැත්නම් ඉන්නවා කියනවා. සැකයක් හෝ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙනෙහි කරලා ඒ ඉරියව්වේ හිත තියාගෙන පුළුවන් තරම් අවුල් කරගන්න නැතුව හිත සැක උපදවා ගන්න නැතුව දිගට පවත්වන එක තමයි කරන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමී ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී නිදිමත ගතිය මට තදින් ඇතිවේ. විශේෂයෙන්ම මෙවැනි භාවනා වැඩමුළුවකදී මුල් දින දෙක වැඩියෙන් දැනේ. ඊට පසු එය තුනී වී යයි. ඉන්පසු ඊතා හොඳින් භාවනාව වරණ ඇති ආනාපාන සතිය කර ගැනීමට පුළුවන් වේ. මේ නිදිමත ගතිය ගැන ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. පෙරුවන් සරණයි. භාවනා පටන් ගන්න තුන්වෙනි දවසේ ඒකට හරනේ. එක දෙකේනේ නිදිමත එන්නේ තුන්වෙනි දවසේ පටන් ගත්තාම හරියි. අද දාගන්න මේ 1900 ඔක්තෝබර් මාසේ 31 කියලා දිනේ තියාගන්න. ඒක තුන්වෙනි දවසේ තෙල්ල යන්න බාවනවා. ඒක කිසිම කෙලෙසයක් දැනගෙන යනවා නම් ගණන් ගන්න දෙයක් නෑ. මන්ට පළවෙනි දවස් එකේ නිදිමත එනවා කියලා දැනගෙන යන්න ආදෙන් ප්‍රශ්නයක් නෑ. තමන් දන්නවා දවස් දෙක තුනකට පස්සේ නැවත නිදිමත නැත් තැනකට යනවා. ඒ නිසා මේ නිදිමත එන වෙලාවේදී ලෑස්ති වෙලාම යන්න. කියලා බලන්න මේ කොහොමද පටන් ගන්නව කොහොමද මැද කොහොමද අග කියලා. ඒ නිසා Tamange හිතේ විශ්වාසය තියෙන බව හොඳටම පේනවා මේකේ. පළවෙනි දවස් දෙකේ මේ වගේ හොල්මන් තියෙනවා. ඒකට පිළියන්නේ නැහැ. ඕනම කුඹුරු වැඩ කරන මිනිසෙන් ආන්න පළවෙනි දවස් දෙකේ කුඹරට බහිනකොට ඉති වෙනිවලකට තම්බලා බොන්න ඕනේ. දවස් තුනක් ගියට පස්සේ ඔය ගාණක් නැහැ. ආමි ට්‍රේනින් එකට ගිය කෙනෙක්ගෙන් අහන්න පළවෙනි දවස් තුනේ පුදුමාකාර අමාරුයි. තුන්වෙනි දවසේ ඉඳලා නැහැ. ඒවට පිළියන්නේ නැහැ. ඒකට කරන්න දෙන්නේ මේක දැනගෙන ඉදිරියට යන්න ඕනේ මේ පළවෙනි දවසේ. මේ දෙවෙනි දවසේ ආයෙත් පස්සේ නැති වෙනවා. මේකට ලෑස්ති වෙලා ගියොත් මේ පළවෙනි දවසේ එනවමයි මේ නිදිමත හෝ ගොවිතැන්පත් කරනෝ නම් ලෙඩ කියලා ඉතින් ඒක ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒක ලෙඩකුත් නෙවෙයි ඒක. අන්න ඒ වගේ දන් කාරණා ටික තමන්ගේම අත්දැකීම් ටික තමන්ටම ආදර්ශයක් වෙන විදිහට කරගෙන යන එකයි තියෙන්නේ. මේකට විශේෂයෙන් කලබල වෙන්න එපා. වැඩිපුර සක්මන් කරන එක තමයි ඉතින් දාල සාමාන්‍ය උපදේශකර දෙන්නේ පළවෙනි වද්දකේ ටිකක් වැඩිපුර වෙන්න සක්මන් කළා සක්මණෙන් කෙලින්ම ඇවිල්ලා පාඩි වෙන්න වෙන තැන් හොට හිත දාන්න නැතුව ඊකල ලෑස්තිලා භාවනා කරන පරියන්කේදී මට නිදිමත එනවා එන්නකොටම අල්ල ගන්නම් කියලා ඒකට වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල පමණක් නොව සියල්ල නොදෙනී යන අවස්ථාවක් ඇතිවේ. මෙය සමාධිමත් බව හෝ නිින්ද යාමක්ද නොවේ. විනාඩි කිහිපයකදී කිසිම සිතුවිල්ලක් නැතිව ගොස් නැවත සිත අරමුණට නැගේ. මේ හිස් බව නිතර ඇතිවීම නිසා යම් උදාසීන බවක් ඇතිවිය. මේ తත්වය අසන්නට කල්යාණ මිත්‍රයෙකුද නැති බැවින් භාවනාවට ඇති ඇල්මද අඩු වින. මෙය පහදා දෙනමෙන් දෙපා නැමද ඉල්ලමි. ඒකට මේ කෙනාගේ මම අහන්න කැමති තමන්ට වඩාම භාවනා සතිය හොඳයි කියලා හිතෙන්නේ නැත්තම් සතිය ක්‍රියාත්මක වෙන්නේ අරමුණක් ඇති විටදද නැත්තම් අරමුණක් නැතුව හිතන්න ගිය වෙලාවේද කියලා මට ප්‍රශ්නට උත්තරය ලැබෙනවනම් මට ලේසි මේක විග්‍රහ කරන්න. අරමුණක් තියෙද්දී සතිය පිටවනවා නම් හොඳයි කියලා හිතනවා. ගොඩක් කලාවට සමතයට වඩා මට අම්කිසි කරුණක් සම්මර්ෂණය කරමින් ඉන්නකොට ගොඩක් වෙලා ඒ තුළ ඉඳලා භවනාවේ යෙදෙන්න පුළුවන්. සමථයේදී සිත කය දෙකම නැතුව හිස් පහක් කරලා මමත් නොදැනි බොහෝ වෙලාවක් ඉන්නවා. ආපහු මයිකේ කියන එක ඇහෙනවද තමයි? තමන් කතා කරන එක මයිකෙන් ඇහෙනවද? ඇහෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒ කියන්නේ අරමුණක් තියෙන එක අරමුණක් නැතුව ඉන්නවට වැඩිය හොඳයි කියන එක තමයි උත්තරේ වෙන්නේ. එහෙමයි ස්වාමී. ඉතින් බුදුචානන්සේ කියනවා අරමුණක් කියලා කියන්නේ කෙලේශයක් කියලා. ඒ නිසා අපි මන අපේ කෙලෙස් වලට කියලා දුවට මතක දැන භාවනාවේ නික්ලේශිතන ගෙනිච්චට අපි එකට වෛර කරනවා. අපිට ඕන කරන්නේ කෙලෙස්. ඉතින් ඊට පස්සේ දිග ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ කම්මැලි වෙනවා, නීරස වෙනවා, භාවන දමලා ගහලා යන්න හිතෙනවා. ඒ මොකද අපි ඒ තරම් කෙලෙස් වලට කැමති. ඒ නිසා බුදුචානන්සේ අඟුත්තර නිකායේ සඳහන් කරනවා සාරම්මනා භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මනෝ අනාරම්මන. අනුපදින තා කෙලෙස් උපදින්නේ ආරම්භණයක් ඇතුවයි නැතුව නෙමෙයි. ඒ නිසා ආරම්භණේ ගෙවිනවා කියන්නේ කෙලෙස්. ඉතින් අපි කියනවා ගෙවිච්චාම කම්මැලි කියලා. ගෙවිච්චාම පාළුයි කියලා එපා වෙනවා කියනවා කල්යාණ මිත්‍රෙක් නැහැ කියනවා අහගන්න. ප්‍රශ්නේ තියෙන්නේ අපි කෙලෙස් වලට කැමති, සම්මර්ෂණයට කැමති, සනාරම්මණයට කැමති, සනිමිත්තට කැමති, සවේදනා කැමති, සසඤ්ඤා කැමති, සසංකාර කැමති, සවිඥාන කැමති. අනිදස්සන අනිමිත්ත අවේදනා අසඤ්ඤා අසංස්කාර අවිඥානනකොට පාළුවේ කම්මැලි කියන. ඉතින් නිවනට තමයි ඔය බණින්නේ. ඒ ලැබිච්ච නිවනට භාවනා හොඳ නිසා නිවනක් ලැබිලා තියෙනවා. ඒ නිවනට බයි. ඉතින් ඒක නිසා අපිම මේ ස්තෝත්‍ර ගායනා කරලා එන්න කියන නිවනට කම්මැලි වීම තමයි ප්‍රධානම අවිද්‍යාව. ඉතින් අපි කමඨාන් සුද්ධ කරන්නේ ඒකට තමයි. ඒ නිසා අනිත් දවසේ මතක තියාගෙන යන්න මේ අනාරම්මනව එන එක තමයි නිවරට පෙර නිමිත්ත. ඒකටමත් අකමැති වෙලා සම්මර්ෂයට කැමැති කෙලස් නැත්නම් අරමුණට කැමැති කියලා කියන්නේ මේ තමයි පෘථග්ජන හිතේ හැටි. ඒකට නිවන පෙන්වාට ඒක පයින් ගන්න. කෙලේශයක් එනකොට ආශ කරනවා. අපි මේ දෙකල් සංසාර ගියේ ඒකේ. ඒ නිසා දැන් අපි තීරුම් අරගෙන යම් බලන්න පරිේශන මට්ටමකින් මේ අරමුණ නැති එක වඩා පිවිතුරුයි වඩා නිර්මලයි වඩා ക്ഷേම භූමියක් බය නැති තැනක් අරමුණක් කියලා කියන්නේ බයක් කෙලෙසයක් මාරේ අකුසලයක් කියලා හිතාගෙන ගිහිල්ලා පුළුවන් තරම් කෙලස් ගෙවීම අරමුණ ගෙවීම මාර්ගයෙන් කරනවා කියලා ගත්තොත් අන්න ඒකට යෝනිසමංස්කාරය කියන නිසානි දවසේ භාවනා කරනකොට බලන්න අන්න එවැනි මානසික වාතාවරණයක් ඇතුව ලෑස්ති වෙලා ගියොත් බුද්ධිලෙකත් වෙනසක් වෙනවා පෞරුෂත්වෙත් වෙනසක් වෙනවා භාවනාත් වෙනසක් වෙනවා එයිසා මෙතන සුතමේ ඥානෙ මධිකමේ අඩුව තියෙන්නේ ඒක සඳහා තයි මම ඔය සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරපු සනිමිත්ත වර්ගයේ සූත්‍ර ටික උද්දුත කරලා ගත්ත එක අඟුත්තර නිකාය ඒකක නිපාතේ තියෙනවා කියවලා බලන්න. එතකොට මේ සරුවච්චන් වහන්සේ කොච්චර දුරට අවුරුදු 2600ක් ඉස්සලා පහර වෙලා අපිට දෙන ක්‍රමේ 100ක් හරි. නමුත් අපි ප්‍රතිපලවලට වෛර කරනවා. ඒ වෛර කරන තාක්කල් අපිට බීචිකා රෝග එනවා. අපිට කරප්පන් එනවා අපිට ඇලර්ජික් රියැක්ෂන්ස් එනවා අපිට වමනේට ඔක්කාරට ඉන්න වගේ පේනවා ඒ නිසා අපි මේ කෙලෙස් සහ නිකෙලෙස් දෙක සුත්‍රමේ වශයෙන් සාකච්ඡාමේ වශයෙන් තීරුම් ගන්නත් ඕනේ තීරුම් ගත්තටම ලේසිත් නැහැ ඒ චේති භාවනා කරලා කරලා කරලා අර පරණ මෝඩ අදහස් අයින් කරලා අනාරම්මන අනිමිත්ත සතියට හිත උරු කර ගන්න බලන්න. එහෙමයි සර්. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ මම අද දින පරයන්කේ සිටින විටදී ආරම්භයේදී සිත විසිරුණු බව දැනුනි. නමුත් එම සිටිවිලි වලට එන්නටදී පසුව හුස්ම රැල්ල දෙස බලා සිටින විට ටික වේලාවකට පසුව ජල බඳුනකට සියුම් චලනයක් කළ විට ජලය සෙලවෙන ආකාරයට චලනය වෙන මා චලනය වෙනවා මෙන් දිස්විය. එම අවස්ථාවේදී පෙර තිබූ ශාරීරික වේදනාද දැනුනේ නැත. පසුව මම පරයන්ක පරයන්ක ඉරියව්ව දෙස බලන විට යම් යම් ස්ථාන ස්පර්ශය දැනුණ දැනුණද වම් අත් වම් අත්ල දකුණු අත්ල සමග ස්පර්ශ නොමැති බව දැනුනි. නමුත් අත චලනයක නමුත් අත චලනයක කර බැලූ විට එය ස්පර්ශ වී තිබුණි. ඔබ වහන්සේට උතුම් මාර්ගඵල අවබෝධ කරගෙන මෙම සංසාරයෙන් එතර වීමට මෙම පින හේතු වේවා නිරෝගී සම්පන්නිය ලැබේවා මේක ප්‍රශ්නයක් වශයෙන් නෙවෙයි මේ තොරතුරු ඉදිරිපත් කිරීමක් කරලා තියෙන්නේ කාරණා දෙකක් පිළිබඳව සතුට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේ හිතවිලි ආවත් එකයි යම් යම් කොටස් නොදැනෙනවා හෝ වැඩියෙන් දැනනවා දයින්කොට අර ඉන්න ඉරියව්වට හිත දාලා පරීක්ෂා කරන පරීක්ෂාව දන්න කෙනාට කවදාකවත් සැකයක් එන්නේ නැහැ. ඉතින් ඒක පරීක්ෂා කරලා තියෙනවා. නමුත් ඒක ඇත්තට උද්දීපනය කරලා ලියවිලා නැහැ. නමුත් කියලා තියෙන රචන ඒක ලියවිලා තියෙනවා. මොන ප්‍රශ්නයක් ආවත් Taman ඉන්න ඉරියව්වට හිත දාන්න පුළුවන් නම් ඒ ඉරියව්වේ ප්‍රත්‍යක්ෂණය වෙන උඩට ගා බලනකොට සැක දුර වෙනවා. ඉතින් ඒක කාටත් හොඳ ආදර්ශයක් කියලා මම මතක් කරන්න කැමතියි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව දිගටම වැඩිීමේදී 1 හුස්ම ඊතා සිහින් වී නොදැනී යන අවස්ථාවකට පත්වෙමි. ඊතා සපවත්‍ය සමාධිය යනු ඒ අවස්ථාවද දෙක එසේ නොදැනී ගිය විට ඉන්පසු අප කල යුත්තේ කුමක්ද මේ කෙනාගෙමුත් මම අහන්න කැමතියි. තමන්ගේ අගේ ආඩම්බරයක් මට්ටම් වල හැටියට බලනකොට ආනපනේ ගුරුසු වෙලාවේද සතිය හොඳයි කියලා හිතෙන්නේ සියුම් වෙලාවේද සතිය හොඳයි කියලා කියන්නේ නැත්නම් අතිසූක්ෂමකව සූක්ෂම වශයෙන් ආනපනේ ගෙවිලා ගියාට පස්සේද තමන්ගේ අගේ හැටියට බලනකොට ආනපනේ වඩා හොඳයි කියන්නේ කියන කාරණාව මට වැදගත් වෙනවා මේ ප්‍රශ්නට උත්තරේ දෙන්න. එළියපෙකන කැමතිද ස්වාමීන් වහන්සේ ආයසරකේ ප්‍රශ්න අහන්න මගේ ආනපන ගොරෝසු වෙලාවේදී ආනපන සතියද වඩා හොඳ සියුම් වෙච්ච වෙලාවේ ආනපන සතිය හොඳ නැත්නම් හොඳටම නොදෙනී ගිය වෙලාවේදී සතිය හොඳටම තියෙන ආනපනෙමද හොඳටම නොදෙනී ගිය වෙලාවේ ඔව් එතකොට හොඳටම නැතේ ගියාම සඳහා ඒකට තමන් උත්සාහ කරලා තියෙනවා ඉතින් ගිහිල්ලා තියෙනවා එතන ගියාට පස්සේ ඉන් එහාට යන්න හදන්නේ මේ නොදෙනී ගිය தത്വෙට කරන අව탁සේරුවක් නිග්‍රහයක් කියලා හිතෙන්නේ නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ දැන් මේ හුස්ම රැල්ල හොඳටම සීන් වෙලා ගිහිල්ලා ඊට පස්සේ හරිම සැපවත්. ඊට පස්සේ මොකුත් දැනෙන්නේ නැති වගේ තත්ත්වයට වගේ යන සූක්ෂම වගේ තත්ත්වයකට යනවා. මේ එතනින් එහාට අපි ආනාපාන සතිය තවත් දිගටම ආයේ හුස්ම රැල්ලටම හිත ගන්න ඕනේද කියන එක තමයි මම ඔබ වහන්සේගෙන් අහන්නේ. නෑ. එතකොට ඒ ඉස්සරදී වූ උත්තරත් එක ගැලපෙන්නේ ගැලපෙන්නේ නෑ. මොකද ඉස්සලා කිව්වා ගොරෝසු හෝ සියුම් හෝ දැනනවට වැඩි හොඳයි නොදැන එක. ආයෙසරේ ගොරෝසු සියුම් තත්ත්වර ගන්න ඕනේද කියන එක ඉස්සලා ප්‍රකාශයත් එක්ක හරස යනවනේ. ආයෙතර කවුල් කරගන්න වෙනවා දැන් එහෙම වුණොත් එහෙම. ස්වාමීන් වහන්සේ සූක්ෂම தත්ත්වෙම ඉන්න එකද හොඳ එතකොට? මම ඒක මේ හේතු ගන්නට හදාන්නේ. ඒකයි මම ඉස්සෙල්ලාම වෙයි තමන්ගේ වට්ටම් වල හැටි බලන්න ගොරෝසු ආනාපාන තියනද සතිය හොඳ මධ්‍යස්ථ වශයෙන් පේනකොට සතිය හොඳ සූක්ෂම අවස්ථාවේ නැත්නම් නොපේන. ඒකට මට උත්තරේ හම්නේ සූක්ෂම වෙලා හොඳයි. ඉතින් ඒක ගියාට පස්සේ තවත් එහාට යන්න ඉස්සෙල්ලා මේක තහවුරු කරගන්න එපයි අපි. මේක තහවුරු කරගන්න බැරි මෙහෙම තියෙද්දි සැකේනවා. මෙහෙම තියෙද්දි අනිශ්චිතතාව මතුවෙනවා. මෙහෙම තියෙද්දි බය මතුවෙනවා. ඒ කියන්නේ අත්දැකීම් මධිකමයි. මේක හොඳට හුරු වෙන්න අරින්න අර මේ අරමුණ තියෙනකොට කෙලෙස් අරමුණ ගෙවෙනවා කියන්නේ කෙලෙස් ගෙවෙනවා. කෙලෙස් ගෙවුනට පස්සේ අපේ හිත කෙලෙස් නැතිකම ප්‍රශ්නයක් කරගන්න. ඊගාට මොකද කරන්න ඕනේ? මේ මොකක්වත් ඔන්නේ අර කියන්න තියෙන දැන් මේක හොඳ නම් මේ අලුත් තත්ත්වේ නික අරමුණක් නැති අර නිමිත්තක් නැති මේ තියෙන සත්‍තර කොච්චර වෙලා හුරු වෙන්න පුළුවන්ද මේක මට සිද්ධි කර ගන්න පුළුවන්ද කියලා දැනට කොච්චරලා හිටියයි කියලාද මතක වශයෙන් කියනවනම් එහෙම අරමුණ නැතුව කොච්චරලා වගේ ගත කරලා තියෙනවා වගේද මතක තියෙන්නේ. ඒ භාගයක් විතරුණත් ඉන්න පුළුවන්. ගොඩක් වෙලා ඉන්න පුළුවන්. තව යන්න. තව දිගට යන්න. ඒකේ මට්ටම් තුනක් විතර තියෙනවා කියලා මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා. අවමේ විනාඩි 45ක් මධ්‍යස්ථ වෙනකොට පැය එකහමාරක් හොඳටම ගියොත් පැය දෙකහමාරක් පන්න දෙක තුන ඉන්න පුළුවන්. ඒක ඒ තරම් හුරු කරගන්න ඕනේ. හුරු කෙරුවට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මම හිතුව අරමුණ තියනට වැඩිය අරමුණ සියුම් වෙන එක හොඳයි. සියුම් එකට වැඩිය හොඳයි නැති වෙන එක හොඳයි කියලා මම අර කියපු කාරණාව ඇත්තද නැත්තද කියලා උරගා බලන්න පුළුවන් වෙන්නේ වැඩි වෙලා හිටියොත්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ පරයන්කේදී ආනාපාන සතිය සතියේ යෙදෙමි. යෙදීමේදී එක සමහර විට හුස්ම රැල්ලේ හිත හොඳින් රැඳී සිටියේදී මට නිින්ද යාම වරහන් ඇතුලේ semi sleep වගේ දැනේ. මේ අවස්ථාවේ මම නිින්ද ගොස්ද භාවනා වේද යන්න පහදා දෙන්න. දෙක තව සමහර අවස්ථාවලදී හුස්ම රැල්ලේ සිත පැවතෙන බව දැනුණත් ලාවට සිතුවිලි එහා මෙහා යන බව දැනේ. නමුත් හුස්ම සිත හොඳින් පවතී. මේද පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. 3. හුස්ම පමණක් දැනි මුළු ශරීරයම සැහැල්ලු වී සැපදායක වීම භාවනාවේ කිනම් අවස්ථාවක්ද පහදා දෙනමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔව් ඉස්සල්ලා කියලා තියන්නේ මේ අඩනින්දකට වගේ යන මට්ටමක් තියෙනවා කියලා. ඉතින් මම දැන් කැමැති දැනගන්න ඒ අඩබින්දක ඉන්නකොට දන්නවද අඩනින්දේ හිටියයි කියලා යන්න ඉස්සෙල්ලා දන්නවද නැත්නම් අඩනින්දේ නැගිටට පස්සේද මේක දැනගන්නේ කියන කාරණාව මට ඕනේ මේ විස්තර විභාග කිරීම සඳහා. ස්වාමීන් වහන්සේ දාඩිනින්දි කියන භාවනාව කරන අතරතුරම මට දැනෙනවා නිකම් මගේ ඔළුව යනවා වගේ හිම දැනීමක් දැනෙන්නේ. ඒ වෙනාට මගේ හිත හුස්ම රැල්ලේ තියෙන බවත් ඒ වෙලාවේ දැනෙනවා මට. ඔය එතකොට හුස්ම රැල්ල දැනෙන්නේ පටන් ගන්නකොට වැඩිය සියුම්මද ගොරෝසුවද නැත්නම් හුස්ම රැල්ල ගෙවෙමින් පවතිමින්ද තියෙන්නේ මොරමින්? සාමාන්‍යයෙන් මගේ හුස්ම රැල්ල මද වශයෙන් මැද මැද තත්ත්වයක තියෙන මට ගොරෝසුමත් දැනෙන්නේ නැහැ. සියුම් වෙලාම ගිහිල්ලත් නැතුව මැද තත්යක තියෙනකොට තමයි ඒ වගේ ඒ නිසා එතෙන්දී එච්චරම අඩනින්දක තත්යක් නැහැ හොඳට සතිය තියෙනවා කියන්නේ ඒ නිසා මතක තියාගන්න යම් වෙලාවක අරමුණකට හිත වැටලා ආනපනෙ වෙන්න ඕනම අරමුණට හිත වැටලා ටික වේලාවක් අරමුණ හුරු වෙන්න පටන් ගන්නකොට අරමුණේ හෝ බාහිර අරමුණ වල තියෙන රාගය විරාග වෙන්න පටන් ගන්නවා රංජනීය විරංජනීය වෙන්න පටන් අර ගන්නවා රසවින්දනීය නිබ්බිදාවකට යනවා ඒ නිබිදාට යනකොට අපේ හිත බුද්ධම කැළඹිල්ලක් අරගෙනවා. මේක නිින්දක් වෙන්නේ නැති, මේක භාවනා වැරදිලා වෙන්නේ නැති, මේක සතිය නැතිලා වෙන්නේ නැති, මේක සමාධිය නැතිලා වෙන්නේ නැති කියලා ඒ යන භාවනාවට බාධා කරන එක තමයි හිතවිලි හිත හිත හිතවිලි හිතෙන් කරන්නේ. ඒ නිසා මේකට අනිත් දවසෙත් යනකොට බලන්න අරමුණේ ටික වේලාවක් හිටියොත් අරමුණේ යම් යම් වෙනස්කම් වෙනවා. ඒ වෙනස්කම් වෙන අතර මේ නිින්දක් වගේ එකක් ඇවිල්ලා ඇත්තටම නිින්දක් නෙවෙයි ඔච්චර කට උතර දෙන්න බෑ නිින්දක් නම් ඒක නිසා අනිත් දවසේ ඒකට ලෑස්ති වෙලා යන්න අරමුණ දිගේ වැඩි වෙලාවක් මුණට මුණ දාලා හිටියොත් මේකට එනවා ඒතිෙදිත් අරමුණ පේනවා ඒ නිසා මේක නිින්දක් නෙවෙයි මේ හිතේ තියෙන කෙලස් බරිත හිත භාවනා මාර්ගයට කරන අනදරයක් කරදරයක් ඒ නිසා මේක දැනගෙන ගියොත් Taman ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන් අරමුණ තවත් සියුම් වෙයි නිදිමත ගතිය තවත් වැඩි වෙයි වැඩි වෙනා වගේ පෙනෙයි නමුත් Tamanට ඒකටත් සතියෙන් කියන්න පුළුවන් වෙයි මෙන්න මෙහෙමයි ඉදිරියට යන්න කියලා නිසා මේ වෙලාවේදී නින්දකට වගේ පරිසරය සකස් කරද්දී නින්දට යන වෙනුවට පිබිදෙනවයි කියලා එකක් තියෙනවා ප්‍රබුද්ධ වෙනවා කියන එක තමයි බුදුන් කියලා කියන්නේ මේ වගේ වෙලාවට නින්දට යනවා කියන එක තමයි කාට සිද්ධ වෙන්නේ ඒකයි අවුරුදු 50 70 80 පෙන්නට පස්සේ කොයි වෙලාවෙත් කට්ටිය බුදී මොකද රූප පේන්නෙත් නැහැ, සද්ද ඇහෙන්නෙත් නැහැ, ගන්ධ රස නැහැ නිදි. ඉතින් ඊට පස්සේ මෝමෝහ දශකයට යනවා. නැගිට ගන්න බැරි වෙනවා. මොකද ඒකට කල්යතු භාවනා කරලා මේ වෙලාවේදී මේ අත්විචි තත්ත්වයට අවදි වෙන්න පුළුවන් නම් ඒ නිකන් හම්බ වෙන්නේ නැහැ. භාවනා කරලම ලැබෙන දැන් මේ 60 වෙන්න ඉස්සෙල්ලා 70 වෙන්න ඉස්සෙල්ලා දැන් මේක කරලා බලන්න. ඕනෙම අරමුණක හිත තිබ්බොත් රාගේ විනෝඩ විරාගේමත් වෙනවා. රංජන විනෝඩ විරංජනේමත් වෙනවා. රස වින්දන විරුද්ධ නිබ්බිදාමතු වෙනවා. අපි මේ නිබ්බිදාවට වෛර කරනවා. අපි නිබ්බිදාට පුදුමාකාර විදිහට අකුල් හෙලනවා. ඒකයි මෙච්චර කාල සංසාරේ අපි හැසිරුනේ. දැන් අපිට ලෑස්තිලා යන එකයි තියෙන්නේ. ඇසලා ගියාම තමයි තේරෙයි දෝනාවක බහිනා වගේ එහෙම නැත්නම් මොදේ ගැඹුරකට කිමිදෙන්නා වගේ ගැඹුරකට යනවා යනකොට කලවර කලකොල වෙන හැටි බය වෙන හැටි අසහනයටපත් වෙන හැටි සැක පහල කරන හැටි මෙන්න මේ ටිකට තමයි කෙලස් කියන්නේ. ඒකට එන්න දීලම බලනවා. හරි පාරේ යනකොට අනිවාර්යයෙන්ම කෙලස් ඇවිස්සෙනවා. ඒකට වෙන්න ඇරලා කෙලස් දිහා බලන්න. බලන්න මේ අඩනින්ද අවස්ථාව හොඳම පරිශන අවස්ථාවක්. එතකොට අන්තිමට අහලා තිනවා ඒ වගේ හිත සාන්තිගත වෙච්චාම මොකද්ද தত্ত্বය කියලා. ඒකට අපිට නම් මනම් කියන්න ඕන කමක් නැහැ. තමන් ප්‍රතිපදාවේදී ඉන්නේ කියන එක සාතික කරගන්න එන්නේ එන්නේ කෙලස් අඩු වෙනවද කියන එක සාතික කරගන්න. නමක් දීපු ගමන් එතන හිර වෙනවා අපි. මොනම නමක්වත් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ මැදට අහලා තියෙන මොකක්ද ප්‍රශ්නේ? ටක්සිතුවිලි යනවා. අයිතිවිලි ලාමකෝ දැන්නවා ආනපනතියේදී. ඔකේ අනිත් පැත්තත් තියේ හොඳටම හිතවිලි තියෙනවා. හිතවිලි ඇසේ ආනපන පෙදෙනවා. අන්තිමට කියන දේ මම හිතනවා. පිටිවිලි වලින් බහුල නමුත් මේ වගේ යෝගාචරයට දැනගන්න පුළුවන් ආනාපානය කරනකොට පිටිපස්සේ මේ ඒවට කියන්නේ මේ තේරුමක් නැති හිතවිලි වගේ. ලාභකට දඟලනවා. නමුත් ආනාපානෙ ඉන්න. තව වෙලාවක ඒ හුත්තටම හිතවිලි දඟලනවා. ඒ අතරමැද ආනාපානෙ තියෙනවා. එතකොට ඒ ආනාපානෙ මෙතන තියෙන හිතවිලි ඈත් වෙලා ආනාපානෙ ලඟ වෙලා. තව වෙලාවට ඒ හිතවිලි ලඟ වෙලා ආනාපානෙ ඈත් වෙලා. ඉතින් මේ දෙකම දකින්න කියලා බුදුහාමර සඳහන් කරලා තියෙනවා ආනාපානේ ළඟ අවස්ථාව සහ දුර අවස්ථාව. මේක ළඟ අවස්ථාව කියලා ගන්න. එතකොට ඈතින් හිතවිලි තියෙනවා. ආය වෙලාවක ඒ ළඟ හිතවිලි තියෙනවා. හිතවිලි ඇසින් ඈතින් ආනාපානේ පේන. ඉතින් ඒ ඔක්කොම අපි සංසන්දනාත්මකෝ සාපේක්ෂව දැනගන්න ඕනේ මේ තියෙන එක විශ්වාසයක් ඇති කරන දිගට කරලා මේකේ අනිත් පැත්ත පෙරළුණාට පස්සෙත් ඉතිවිලි හොඳටම තියදී ආනාපාන ලාවට පේන අවස්ථාවල් දක්වා අපි දිගට කරගෙන යන්න ඕනේ. ඒක සඳහා යන පාර හරි නමුත් අත්දැකීම් අධිකම තියෙනවා. මේක දිගට කරන්න එතකොට ඔය ඔය මේ ඔය අහපු ප්‍රශ්න තුනේ අනිත් පැති ඒකේ සාපේක්ෂව අනිත් පැති ටිකක් දකිනකොට Tamanටම සාහිතිකයක් හම්බ වෙනවා නැත්නම් විශ්වාසයක් පහළ වෙනවා මේක ප්‍රත්‍යක්ෂයක් අස්පනා පිට දෙයක් මායාවක් මුලාවක් නෙවෙයි කියන ගරු ස්වාමින් වහන්ස පිම්බීම හැකිලිම කිරීම උඩට ගිය සුලන් රැල්ල නැවත ආපසු එන විට පැමිණේ උඩට විහිදී ගොසින් ආපසු ඇද හැලෙනවා වගේ මට දැනේ මේ සුලන් රැල්ල එතනට එනවා එක්කම නැති වී යන වාසේ දැනේ නැවතත් ඒ විදිහටම ඒ සුලන් රැල්ල ඒ විදිහටම ගමන් කරයි. මම හිතනවා ඒ හුලං පැල්ල ඇති වෙලා නැති වෙලා යනවා නේද කියලා. මට හිතෙනවා මේ කයේ සුලං රැල්ල හිතෙන් දකිමින් ගමන් කරනවාය කියා. ස්වාමින් වහන්සේ මට ඒ සම්බන්ධව පහදා දෙනමින් අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ ඒකේ Tamanට හිතන දේවල් උනාට කමක් නෑ ප්‍රශ්නයක් නෑ. මේ විදිහට හුස්ම රැලි කීයක් එහෙම නැත්නම් බිම්බීම හැකිරීම රැලි වාර කීයක් බලන්න පුළුවන්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ ලියපෙකනා කැමැතිද කියන්න Tamanට මේ වගේ ඇති වෙන සිද්ධි දැක දැක ආස්වාස් පිම්බි බැකිලිම දැක දැක උණු හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්කම තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ ඒක මම හිතන හැටියට මට පැය භාගයක් විතර කළේ වෙන අර අමතර අරමුණු වෙන්නේ නැතුව. පැය භාගයක් විතර බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ. ඒකට ඒ බලාගෙන ඉන්නකොට ඔය තියෙන විදියට බෙද නැත්නම් මේක ලොකු වෙනවා වගේ පේනවද පුංචි වෙනවා වගේ පේනවද රුචි වෙනවා වගේ පේනවද අරුචි වෙනවා වගේ පේනවද මේ භාගයක් යනකොට මොකද වෙන්නේ හුස්ම ඩාට එක විදියටම තියෙනවද වෙනස් වෙනවද ඒ කියන්නේ අර ඉහළට එන හුස්ම රැල්ලේ එන්නේ කතා කරන්නේ මයික් එකකට කතා කරා මයික් එකට කියලා කතා කරනවා ඒ හුස්ම රැල්ල ඉහට ගිහිල්ලා ආයේ එකම පල්ලෙහාට එනවනේ. ඒ ඇවිල්ලා නැවතත් ඒකම ආයෙත් යනවා. ඔව් ඒක තව භාගයක් පේන එක තවත් දුරට මේක ඇති වෙනව නැති වෙනව අනිච්ච දුක්ඛ මොකක්වත් නැතුව තව වැඩි වේලාවක් හුස්ම දිහාම බලාගෙන ඉඳීම සඳහා තමයි අපි මුල් දවස් දෙක තුනේ මහන්සි වෙන්නේ. ඒකට බලන්න බලාගෙන ඉන්නකොට පැය විනාඩි 5න් 10න් 15 20න් මොනවාද හුස්ම රැල්ලට වෙන්නේ? වැටුනොත්, කැඩුනොත්, හුස්ම රැල්ලෙන් හිත පිට ගියොත් නැවතත් හුස්ම රැල්ලම තියලා වැඩි වේලාවක් හුස්ම ඇසුරු කරන්න දෙන්න ඒකලා බලන්න පැය භාගයක් හමාර පිම්බි මැකිලි මැසු කරත් කමන්නේ හුස්ම ඇසුරු කරත් කමන්නේ බලාන බලාන ඉන්නකොට මොකද මේකට වෙන්නේ හුස්මට මොකද වෙන්නේ කියලා බලනවා මිසක් මේක මෙහෙම වෙනව ඇති කියලා හිතන්න යන්න එපා හිතන හිතෙනවා ඒකට කරන්න දෙයක් නෑ ඒක නෙවෙයි වැදගත් වෙන්නේ හුස්ම දිහා වැඩි වේලාවක් බලාගෙන ඉන්න එකයි බලන්ඩ මේකේ තියෙන විදියට හුස්ම ගන්නකොට ඉහළට යනවා ඉවර වෙනකොට පහළට වැටෙනවා වගේ කියලා ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනසක් තියෙනවනේ නිකන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉහළට යන්නේක එමීට පටන් අරගෙන වේගයෙන් ඉවර වෙනවද නැත්නම් වේගයෙන් පටන් අරගෙන හිමීට ඉවර වෙනවද නැත්නම් ඒකාකාරව වෙනවද පහළට එන එකත් යාන්තම් පටන් ගන්න වේගයෙන් හමාර වෙනවද වේගයෙන් පටන් ගන්න යාන්තම් හමාර වෙනවද ඒකාකාර වෙනවද කියලා හුස්ම රැල්ලේ විස්තර අස්තර විස්තර පුළුවන් තරම් දැක්ගන්නමින් තව ටික වේලාවක් ඒ භාගෙට එහා තවදුරටත් අරමුණට මුණ දාගෙන ඉන්න කරන්න යමක් කළ යුතුය කරන්න හොඳයි කියලා හිතනවා නම් කරන එක තමයි කරන්නේ. ඒ යන විදිය හොඳයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අවසරයි ස්වාමින් වහන්සේ මම අවුරුදු 3ක් පමණ ඔබ වහන්සේගේ උපදේශ පරිදි භාවනාව කරගෙන යන අයෙක්මි. මගේ පර්යංක භාවනාවේදී හුස්ම රැල්ල නාසිකාග්‍රේ ගැටෙන සැටි අද්දුටු වෙමි. නොබෝ කලකින් හුස්ම රැල්ල සියුම් වී නොපෙනී යන අයුරුද අද්දුටු වෙමි. ඉන්පසු කිසිවක් නැති හිස් අවකාශයේ කිසිම අපහසුතාවයක් නැතිව පැයක් වත් රැඳී සිටිය හැකි තත්වයක් අද්දුටු වෙමි. පර්යංක භාවනාවේ පැය දෙකහමාරක් පමණ එක දිගට සිටින අවස්ථා ඇත. භාවනාවට වාඩි වී විනාඩි 5 10 ඇතුළත හුස්ම රැල්ල සියුම් වී නොපෙනී යන අයුරුද අත්දුටු වෙමි. දැන් මාස 6ක පමණ සිට හුස්ම රැල්ලට හිත නොයන ගතියක් දකිමි. හුස්ම රැල්ලට හිත නොයන ගතියක් අත් දකිමි. මම දැන් මෙතන ඉන්නවා යයි පමණක් අත් දකිමි. හුස්ම රැල්ල වරින් වර දැනුණත් අම අමෝරාවෙන් හුස්ම රැල්ලට හිතගෙන යාමක් කිරීම උචිත නොවේ යයි සිතමි. ඔබ වහන්සේගේ උපදේශ පරිදි ස්වාභාවිකව සිදුවන දේ දෙස පමණක් බලා සිටිමි. කිසිවක් නොකර සිදුවන දේ දෙස පමණක් බලා සිටීම උචිතයයි සිතමි. මෙසේ සිටින විට බොහෝ සිතිවිලි ඇති වී පැවති නැති වී යන ආකාරය අත්දකිමි. සමහර සිතිවිලි දිගේ හිත ඇදී යන ආකාරයද අත්දකිමි. උදාහරණයක් වශයෙන් හිත අනාගත සැලසුම් වලට ඇදී යන ආකාරය අත්දකිමි. මා කරගෙන යන ආකාරයේ යම්කිසි දෝෂයක් ඇතනම් හෝ මා අවබෝධ කරගෙන ඇති ආකාරයේ දුර්වලකමක් ඇතනම් අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේකේ ලියලා තියෙනවා මේ ආනපන සංසුනන පස්සේ අමෝරාවෙන් ආනපනට අනේක උචිත නැහැ කියලා. ඒක මාත් එහෙමම අනුමත කරනවා. ඒ වගේම විවේක වුණාට පස්සේ පුළුවන් තරම් යන්න දෙන්න. එතකොට Tamanට සැකයක් ප්‍රශ්නයක් අනිශ්චිත භාවයක් බියක් ඇති වෙනවා නම් මම දැන් මෙතන ඉන්නවා කියන එක තමයි අපි සරණට පිටට ගන්න. ඉතින් මේ වගේ භාවනා කරන කෙනෙකුට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මට අහන්න හිතෙනවා. Tamanට වෙනදාට වඩා පදියන්කෙදි විතරක් නෙමෙයි සක්මණේදී එදිනදා වැඩවල මේ මම දැන් මෙතන ඉන්නවා කියලා වර්තමානයට සම්බන්ධ වෙන ගතිය වර්තමානයත් එක්ක ආද වෙන ගතිය එන්න එන්න වැඩි වෙනවද නැති වෙනවද වැඩි වෙනවද අඩු වෙනවද කියලා මම දැනගන්න කැමතියි. දෙක පොඩක් දෙක එතකොට හිතවිලි වගේක් වෙනවා. එතකොට මේ හිතවිලිත් මට ආගන්තුකයි මට ඕන එකක් නෙමෙයි. ඇවිල්ලා ඔය ඔජ දාලා යනවා. ඒ වුණාට ඔය මම දැන් මෙතන කියන එක මේ හිතවිලි ගොජ දැම්මත් ගොඩක් තිබුණා ටිකක් තිබුණා බාධා වෙන ස්වරූපයක් තියෙනවාද මේ මම දැන් මෙතෙන්ට නැත්නම් මම දැන් මෙතන ඉන්නවා කියන එකට විචුවි බහුලකමේ මොන විදිහේ නපුරු බලමාපක් හරි තියෙනවාද කියලා දැනගන්න කැමතියි. මයික් එක දෙන්න පිටිපස්සේ. සංවාස පළවෙනි ප්‍රශ්නේ මොකක්ද ආය? පළවෙනි ප්‍රශ්නේ මේ විදිහට තමන් සියුම් වෙච්ච ආනපනේ ආයෞෂණික උචිත නැහැ කියලා දැනගෙන විවේකීව ඉන්නකොට තමයි මම දැන් මෙතන කියන එකට වැඩි යාළු වෙලා වැඩියෙන් ඒකේ ඉන්න ගතිය වැඩි වෙනවද නැද්ද කියලා මම දැනගන්න කැමතියි පරියන්ක විතර නෙමෙයි සක්මණ හැමතැනම. ඒ ගතිය වැඩි. ඒ ගතිය වැඩි වෙනවා. ඔය එතකොට ඒ ගතිය ඉන්නකොට හිතවිලි ගොජ දාන මට්ටමේ තිබුණා සාමාන්‍ය මට්ටමේ තිබුණා නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් thoughts inner thoughts වගේ තිබුණාට මම දැන් මෙතන කියන එකට හිතවිලිෙන් බලපෑමක් එනවලු. ඒකට බාධාවක් නැහැ. ඒක විතරක් නෙවෙයි ඉස්සරහට තේරෙයි සද්දෙන් බලපෑමක් වෙන්නත් බෑ. වේදනාවෙන් බලපෑමක් වෙන්නත් බෑ. ඒක නිසා පස්සේ දැනගන්න පුළුවන් මම දැන් මෙතන කියලා තියෙන එක චිත්‍රේ canvas එක වගේ. ඒ canvas එක උඩ හිතවිලි චිත්‍ර ඇඳෙනවා, වේදනා චිත්‍ර ඇඳෙනවා, ශබ්ද චිත්‍ර ඇඳෙනවා, ආනාපාන චිත්‍ර ඇඳෙනවා. ඒ කොයි එක ඇඳුනත් මැකිලා යනවා. හැබැයි canvas එක තියෙනවා. ඒ නිසා දවසේ හැම වෙලාවෙම කොයි ඉරියව්වෙ හිටියත් මම දැන් මෙතන ඉන්නවා කියන ඒ පසුබිමට හිත දාගෙන හිටියොත් ඒක අපිට ගන්න පුළුවන් ඉතාමත්ම සාපේක්ෂව කියන අඩුම කෙලස් තියෙන අවස්ථාව. නිසා ඒක ආනපන හරහා ගියත් ඔතෙන්ට යන්න. ඉතින් ඇවිල්ලා ගියත් ඔතෙන්ට යන්න. ඒක නිසා පුළුවන් තරම් ඒකට යාළු වෙනවට කියන්නේ මම මගේ හොඳම මිත්‍රයා බවට පත් වෙන්න හදනවා. මාතුලිය මම මගේ හොඳ මිත්‍රය හදා ගන්නවා. එහෙම නැත්නම් මොන විදියකට හිතවිලි වේදනා සද්ද ඇවිල්ලා මගේ හිත කලබවන්න ගියත් මම බිංගයක් කපා ගන්න යටි හිතට. ඒ බිංගෙ දිගේ මම යටි හිතට වෙලා ඉන්නවා. එතකොට මේ හිතවිලි ඇවිල්ලා යයි, සද්ද ඇවිල්ලා යයි, වේදනාව ඇවිල්ලා යයි. නමුත් අර යොදු මේ බංකරයක් අතට ගියා වගේ ඕන වෙලාවක මම දැන් මෙතන කියන එක උඩු හිතේ ඉඳලා යටි හිතට යන්න හදාගත්ත බිංගයක් වගේ. හැබැයි මේ බිංගේ උඩු හිතේ ඉන්නතුල යටි හිතේ ඉන්න පුළුවන්. ඒක අපි මැරෙන්න ඉස්සලා හදාගන්න. වයසට යන ඉස්සලා හදාගන්න ඕනේ. නිින්දෙන් ඉස්සලා හදාගන්න ඕන කෙනෙක් ඕනේ තොවිලක් නටාගත්තා වයි. ඕනේ නම් තොවිලේ ඉන්නවා. ඕනේ නම් යටි හිතට යනවා. ඒක භාවනා මධ්‍යස්ථානයේ කියලා භාවනා මධ්‍යස්ථානක නෙවෙයි කියලා ඉඳගෙන ඉන්නේ කියලා සක්මනේ කියලා එදිනදා වැඩ කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඉස්සරහට යනකොට ඕනම තැනක මොන ප්‍රශ්නයක් ආවත් මම දැන් මෙතන ඉන්නවා කියන එක Tamanට ලොකු සරණක් පිටක් හැරමිටියක් ප්‍රථමාධාර පෙට්ටියක් වෙනවා. ඒක වැඩි වීම සඳහා කරන්න තියෙන හැමදේම කරන එකයි තියෙන්නේ. අතිපූජනීය දරු ස්වාමින් වහන්සේ මට අවසරයි. පළවෙනි ප්‍රශ්නේ ඉඳගෙන භාවනාව පිම්වීම හැකිලිම මෙනෙහි කරමි. වාර 15ක් 20ක් මෙනෙහි කරන අවස්ථාවේ මාගේ පිටපැත්ත බෙල්ලෙන් පහත තදවීමක් ඇති වුණා. එයද මෙනෙහි කළෙමි. වරින් වර කැක්කුම් ඇතිව නැති උනේ නැති උනේ වී නැති උනේමි. තද ගතිය විසිර තද උණුසුමක් ඇති විය. දෙවෙනි ප්‍රශ්නේ සක්මන් භාවනාව වම දකුණ මෙනෙහි කළ අතර සිත කීප වාරයක් විසිර ගියා. තෙරුවන් සරණයි. ඒකට කමන්නේ නැහැ. Tamanට මේක බරපතලව භාවනා නැත කරන තරම් ප්‍රශ්නයක් නෙවෙයි නම් පුළුවන් තරම් පරියන්කේ ඉන්නකොට වැඩි වාර ගාණක් වැඩි විනාඩි ගාණක් වරින් වර හෝ පිම්බි මහැකිලිමේ නතර වෙන බවට කරන්න පුළුවන් උපක්‍රමයේ කරන්න. සක්මන් කරනකොටත් කැඩි කැඩි හරි කමන්නේ පුළු පුළුවන් තරම් පය තිනකොට වම තිනකොට වම වශයෙන් දකුණ තිනකොට දකුණ වශයෙන් මෙනෙහි කරලා හෝ නැත්නම් ඒ වැටහීම වැඩි කිරීම සඳහා කරන ප්‍රයත්නය තමයි අපි භාවනා මුලදීම කරන්නේ. භාවනා වැඩමුළුවේ මුලින්ම කරන්නේ මූල කර්මත්තානත් එක පුළුවන් තරම් හාද වෙන්න බලන්න. ඒකේ හිතන්න එපා එක යායට යන්න කියලා එක යායට කියන තුරණ කමන්නේ. නැවත නැවතත් කැඩි කැඩි හෝ මේ தત્ත්වේ තව තවත් දියුණු කරන්න පුළුවන් බවට ලකුණු පේන්න තියෙනවා. ඒ නිසා මේ දැනට තියෙන එක දැන් මේ උපේලා තියෙන එක තව වැඩි කිරීම සඳහා කටයුතු කරන්න කියලා කියනවා. අති ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පර්යංක භාවනාවේදී ප්‍රථමයෙන් වාඩි වී සමමිතිකව හිඳගෙන සිටීදැයි මනසින් නිරීක්ෂණය කරමි. අනතුරුව ටික වේලාවකින් කය තැම්පත් වී ඉහළ පහළ යන හුස්ම රැල්ල වැටහෙන්නට පටන් ගනී. මේ එහිදීද මද වේලාවක් දිය විටදී නාසිකාවේ මැද හරියටම වන්නට හුස්ම රැල්ල පිරිමැදෙන ආකාරය දැක ගැනීමට හැකිය. ඉන්පසුව නාසිකාවේ ගැටෙන හුස්ම රැල්ල උණුසුමට හා සිසිලටද සිසිලට දැනෙන්න පටන් ගනී. මෙහිදී ආශ්වාස හා ප්‍රශ්වාස හුස්ම රැල්ල ඊටමත් පැහැදිලිව වෙන් වෙන්ව දැකගත හැකිය. එම එම අනතුරුවම ශරීරය දිගහැරීම හා හැකිලීමට පටන් ගනී. අනතුරුව විනාඩි 10ක් පමණ කාලයක් ගිය විටදී හෙළන හුස්ම ටිකෙන් ටික ගෙවි ගොස් නැති වී යයි. නමුත් ගන්නා හුස්ම එලෙසම පවතී. තවත් කාලයක් ගිය අවස්ථාවේදී ගන්න හුස්ම ටික ටික තුනී වෙමින් පවතී. මෙම අවස්ථාවේදී ශරීරය ඊ타ත්ම සැහැල්ලු ආකාරයක පවතී. මේ ආකාරයට පැයක් පමණ සිටිය හැක. පසුව ශරීරයේ වේදනාවක් පැමිණේ. එයත් ඇතැම් අවස්ථාවලදී වේදනාවටම කල් දීගෙන සිටින විටදී ටිකෙන් ටික අඩුවන බව අත්විඳි. නමුත් සෑම විටදීම එය සිදු නොවේ. මට දැනගැනීමට අවශ්‍ය වනුයේ දැනෙන පහසුව තවත් කාලයක් පවත්වාගෙන යාමට කුමක් කළ යුතුද යන්න සහ අරමුණ වරහන් ඇතුලේ හුස්ම ඉහළ පහළ යාම හැකි විටදී නැති විටදී කළ යුත්තේ කුමක්ද ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සංඝාසයේගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි මේක ඉවර කරලා ඉමු. ඒ ප්‍රශ්න දෙකම පොඩි පොඩි දෙකිනෙක ගැටෙන සුළුයි. පළවෙනි එකේ අහලා තියෙනවා විවේකය එහෙම නැත්නම් සහැල්ලුව වැඩි කරගන්න මොකද්ද කරන්න කියලා. ආයෙත් අහලා තියෙනවා හුස්ම රැල්ල ගෙවිලා යනකොට මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ හුස්ම රැල්ල ගෙවිලා යාම නිසායි මේ විවේකේ ලැබිලා තියෙන මේ පහසු ලැබිලා තියෙන කියන මේ දෙක අතර සම්බන්ධතාවය තාම තේරුම් අරගෙන නැහැ. ඒකට හේතුව අත්දැකීම් අධිකම. ඒ නිසා භාවනා කරනකොට බලන්න තව තවත් මේ යන ක්‍රමයටම කරන්න කරලා උස්මරෙල්ල ක්‍රමයෙන් ගෙවෙනකොට ඒ ගෙවීමත් එක්ක පහසුකම් වැඩි වීමත් සිදු වෙන්නේ අඩු වීමත් සිදු වෙන්නේ පහසුකම් වැඩි වෙනවා නම් ඒක තමයි උත්තරේ. ආ දෙවෙනිට පළවෙනිට ආපියකට. දෙවෙනි එකේදී ඒ ආනපන ගෙවිලා යනකොට දැන් මම මොකද්ද කරන්න ඕන කියලා ප්‍රශ්නයක් ඕන වෙන්නේ නැහැ. ඒ ලැබෙන විවේකයේ Taman අත්දකින්න. හැබැයි මේක දිගට කරන යනකොට මට උපදෙස් දෙන්න සිද්ධ වෙනවා. ඔය ඇති වෙච්ච විවේකයට කරන ආසාවත් පස්සට ප්‍රශ්නයක් වෙනවා. අපි ඒක ඉතින් ආවට පස්සේ විසඳමු. දැනට කරන්න තියෙන්නේ මේ ආරමුණු රූපාකාර රූපාරම්මණය ගෙවම් කරලා කරලා කරලා එතන හම්බෙන්නේ නිරාමිෂ සුඛයට හිත පොඩ්ඩක් හුරු කරන්න. හැබැයි ඒකට ආශා කරන්නේ නැතුව, ලෝභ කරන්නේ නැතුව යනවනම් හොඳයි. මේ වෙලාවේ ඒක මතක් කරුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් පළවෙනියෙන් බලන්න න්‍යාමයකට මේක සිද්ධ වෙන්නේ න්‍යාම ධර්මයකට අනුව රූප කර්මස්ථාන නැත්නම් රූපේ නැත්නම් මේ ආනාපානෙ ගෙවෙන්න ගෙවෙන්න තමයි ওই නිරාමිෂ සුඛේ එන්නේ ඒ නිසා අපි ඒක ගෙවන් කිරීමේ වැඩ පිළිවෙල තව ටිකක් අත්දැකීම් සහිතව පරිචයක් ඇතුව වශී භාවයක් ඇතුව දිගට කරගෙන යන එක තමයි මේ ප්‍රශ්න දෙකටම දෙන්න තියෙන උත්තර. සවත් කොටසක් තියෙනවා. සක්මන් භාවනාවේදී හිටගෙන කය ගැන අරමුණු කරයි. හිටගෙන සිටින කය හොඳට නිරීක්ෂණය කරයි. අනතුරුව දකුණ වම ආකාරයට මෙනෙහි කරයි. මෙහිදී දකුණු පාදයේ පොළව සමග ගැටෙන විටදී දකුණ ලෙසද වම පොළවේ ගැටෙන විටදී වම ලෙසටද දැනගනි. විනාඩි 15ක පමණ කාලයක් ගිය විටදී වම දකුණ හොඳින් වැටහේ. අනතුරුව සම්පූර්ණ පාදයම පොළවේ ගැටෙන ආකාරය පළමුව විලුඹ, ඉන්පසුව ඉදිරිපස ඇඟිලි දක්වාම හොඳින් දැනෙන්නට පටන් ගනී. අනතුරුව ආයාසයකින් තොරව වම දකුණ නිරීක්ෂණය වේ. පසුව ඔසවනවා, තබනවා යන ආකාරයට මෙනෙහි කරයි. මෙහිදීද පොළවේ ගැටෙන පාදය ඉහළට එසවෙන විටදී ඔසවනවා සහ පොළවේ වදින විටදී තබනවා ආකාරයට දැන ගැනීමට සහ දැක ගැනීමට හැකිය. විනාඩි 45ක් පමණ සක්මනේ සිටිය හැක. මෙහිදී සතිය ඊටා හොඳින් පවතී. අරමුණ වෙත නොදිවයි. පසුව අමුතුම අත්දැකීමක් ලබාගත හැක. පාද දෙකම තදවීමක් සිදුවේ. পায় ඔසවන විටදී සහ ගෙන යන විටදී ඊටා හොඳින් මේ අත්විඳීමට හැක. හරියටම পাය නහර වලින් බැඳ තබා ඇති ආකාරයක් පෙනී. සතිය ඊතා හොඳින්ම පවතී. ඇත්තෙන්ම මෙය පැහැදිලි කිරීමට අපහසුය. හරියටම රොබෝ කෙනෙක්ගේ ඇවදීම වගේ දැනේ. එදිනෙදා වැඩවලදීද සතිය හොඳින් පවත්වා ගත හැකිය. ඉදිවි ගුරු උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාගත කිරීම හොඳයි. නමුත් අඩුවක් පේනවා. පහුවෙනකොට නම් නාරකට ගහලා හිර කරලා රෝබෝ කෙනෙක් වගේ තමන්ගේ අත්දැකීම් විස්තර කරනවා. නමුත් වම දකුණ විස්තර කරනකොට එසවීම තැබෙන විස්තර කරනකොට හොඳට පේනවා. හොඳට දැනෙනවා කියවට දැනිච්ච දේ පෙනීච්ච දේ ලියලා නැහැ. ගාන ලියලා තියෙනවා. ලස්සන සුළු කරලා තියෙනවා. උත්තරේ පෙන්නලා නැහැ. ඒ නිසා මේ වම තියෙනකොට දකුණෙන් කොහොමද වෙනස්ව වැටෙන්නේ? දකුණ තියෙනකොට ඒක වම නෙවෙයි දකුණ කියලා කොහොමද දැනගත්තේ කියලා පුළුවන් තරම් ඒ පේන දේ දැනෙන දේ අත්විඳින දේ අත්දකින්න දේ වාර්තාවට දාන්න. ඊට පස්සේ ඔසවනවා තබනවා මට හොඳට පේනවා හොඳට දකින්නවා කියලා කිව්වට එසවීමේ ක්‍රියාවලියෙන් තැබීමේ ක්‍රියාවලිය වෙන් කරගන්නේ කොහොමද? ආහනේ තොරතුරු ටිකක් තව දැම්මනම් මේකට මේකට දෙය වාස්තවංග සම්පූර්ණයි. ඉතින් කොහමද නිරවුල් බවක් යනවා භාවනාවේ. ඉතින් මේක ඉදිරියට කරගෙන කරගෙන යන්න එතකොට ඒ වම දකුණේ විතරක් නෙවෙයි මුළු කයෙම සිටින දේවල් පුදුම විදිහට පේන්න පටන් අරගෙන හැම දෙයකටම සාදර වෙන්න. හැබැයි පුළුවන් තරම් මූල කර්මස්ථානයේ විස්තර හරියටම පුළුවන් තරම් විස්තර ගන්න ඒ විස්තර හරියටම වார்த்தාවට ඇතුල් කරන්න. ඇතුල් කරන්න කරන්න කරන්න භාවනා ඉදිරි ගමන හරීම නිරවුල්ව සිද්ධ වෙනවා. ඒ නිසා ඉස්සලා කියපු එකෙත් ඉදිරිපත් කිරීම හොඳයි. නමුත් අර අද්විදිනදී අත්දකින්නදී සමහර තැන්වල හොඳටම හිස්තනක් එක හොඳට දැක්කා හොඳට පේනවායි කියලා කියනවා පේන දේ කියලා නෑ. එනව සාමාන්‍ය අනික් ඉදිරිපත් කරන ප්‍රශ්න වල මේ ප්‍රකාශන වලට වැඩිය හොඳට ප්‍රශ්න වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා අනිත් දවසේ තව මුල් වෙලාවේදී ආශ්‍රව ප්‍රසවාසයේ බැලුවත් වම දකුණ බැලුවත් ඒකේ අස්තර විස්තර ව්‍යංජනාන ව්‍යංජන මේට වැඩි වාර්තාවට ඇතුළු කරනවා නම් හොඳයි කියන එක විතරයි මට කියන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසා gedara සිට භාවනා කරන්නට පටන්ගෙන මසකින් පමණ මා තුලින් සංගීතයක් ඇසේ. මෙය බාහිර දෙයක් නොවන බව ඒත්තුගේ මා යන එන වැඩක් කරන නොකරන ඕනෑම විටක මේ සංගීතය ඇසෙන නිසයි. මෙය මාගේ භාවනාවට කරදරයක්, හිරිහැරයක් සේදැනි. ධර්මදේශනාවලට සවන් දෙන විට මෙය මට දැනෙන්නේ නැත. නමුත් භාවනා කරන්නට ගත් විට සක්මනේදී, පර්යංකයේදී මෙය ඇසේ. සතිය පැවැත්මට මෙය බාධාවකි. ගරු ස්වාමින් වහන්සේ මේ වළක්වා ගැනීමට හෝ මේ කරදරයෙන් මිදීමට මට උපදේශක් දෙන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නැමත ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව මේ කොහොමඩක්වත් කරදරයක් නෙවෙයි. මේක සතිය තියෙන බවට ලකුණක් කරගන්න. යම් තැනක තමයි හුදේකලා වෙනකොට එන අඬක් මේ. අපි මේකට බයයි. අපි මේකට මේ සැක කරනවා අපි කොහොම වුණා තනි වුණා කියලා. ඒ නිසා මේක බාධාවක් කියලා කිව්වට මේකට කියනවා නිහඬේ හඬ කියලා. එහෙම නැත්නම් නිස්සද්දතාවය කියලා. සර්වචනාංශේ කැලේ තනියෙන් භාවනා කරනකොට දේවතාවෙක් ඇවිල්ලා කියනවා පක්ඛීසු sannisinnේසු තිතේ මජ්ජත්තිකේ කාලේ සනමාන බ්‍රහාරඤ්ඤං භයං මේ සංජානතෝ සතුන්ද කුරුල්ලන්ද නිදන මධ්‍යම රාත්‍රියේ මම ඉන්නකොට මට විශාල සද්දයක් ඇහෙනවා ස්වාමීන් වහන්සේ මට බයයි කියලා. බුදුජානනාංශ කියනවා කුරුල්ලන්ද නිදන මධ්‍යම රාත්‍රියේ සද්දයක් එනකොට හරි සතුටක් දැනෙනවා කියලා. මම දැන් විවේකයි. මම දැන් උද්දිකලා වෙලා. මම දැන් ඉන්නේ පිරිච්ච ගතිය කියලා බුදුහාමරණ තේරෙනවා. ඒ නිසා නිවනට වෛර කරන අය විවේකයේ දැන හැම ලකුණටම වෛර කරනවා. නිවන මොකද්ද කියලා දන්න කෙනා දන්න කට්ටිය ඉතින් ඉන්නේ නැහැ මේක ඇත්ත තමයි කතාව. නමුත් නිවනට යන කෙනා මේක හුදකලාවේ ලකුණක් වර්තමානයේ ඉන්න බවට ලකුණක් සම්මුර්ධියේ ලකුණක් විවේකයේ ලකුණක් කරලා සතියේට අරමුණක් කරගන්න. ඉතින් මේක බේරන්න බැරි තැන අපි මේ පොතක් ලියුපු එකක් පරිවර්තනය කරා. දැන් මාස දෙකකට විතර ඉස්සලා අපි ඔය 100 වෙනි මයිතන වැඩමුළුවේදී පොත පූජා කරා ඒ අමරෝ ස්වාමීන් වහන්සේ ලියපු එකක් අමරාවතියේ නිහඬේ හඬ කියලා. ඒකට කියන්නේ inner listening නැත්නම් sound of silence කියලා. ඉතින් හැම ආගමික පොතකම තියෙනවා අපි මේකට හරිය බයයි. ඒ මොකද ඒක පාළු ගතියක් දනවනවා. ඉතින් ගිය පාර රිට්‍රීට් එකේදී ඉවර වෙච්ච දවසේ ඕක කියලා ඉතින් මං කිව්වා මේ මට ඒ වෙලාවේ මතක් වුණා පාළුව දේවනත් කරලා උඹ නාඩං උලලේනෝ උලලේනෝ කියලා සින්දත් තියෙනවද මේ පාළුව දෙවනත් කරලා ඌ කෑ ගහන්න ගන්නවා අපිට හැදෙන්නේ පීතිකාව. ඒ තරම් නිවනට බයයි. ඒ තරම් අපි නිවනට බයයි. මොකද අපිට නිවන පේන්නේ කොන් වීමක්, තනි වීමක්, පාළු වීමක් කියලා. ඉතින් අපිට ඒක නීරස ගතියක්, කම්මැලි ගතියක්, නිදිමත ගතියක් වෙනවා. කවදා හරි මේක සතියට ලකුණක් කරගත්තොත් විවේකයට ලකුණක් කරගත්තොත් හුදකටාවට ලකුණක් කරගත්තොත් කොයි වෙලාවෙත් ඔය අඬ අපිත් එක තියෙනවා ඔය හඬත් එක්ක ඉන්න තාක්කල් කිසිම කෙලෙසයක් නැහැ. ඉතින් ඒ නිසා අපි කැමති නන්දමාලීට කැමති, වික්ටර් රත්නායකට කැමති, මයිකල් ජැක්සන්ට කැමති අර පිස්සු මේ පිස්සු අහනවා. මේ Tamange සද්දේ පරිපාලුවට ගන්න. උඹටත් එක්කලයි මම බැල් කවිය කියන්නේ උඹ නාදං උලලේනෝ කියලා සුනිල් ඉදිරිසිංහ කියනවා මාත් එක්ක උඹටත් එක්ක මම පැල්කවියක් කියනවා ඔය වැත්තකටලා හිටපන් කියලා. භාවනාවට යන්න දෙන්න. ඔක සතිය කවදාවත් කඩන්නේ නැහැ. ඔක කවදාකවත් භාවනාවට බාධාවක් නැහැ. ඒක හිතාගෙන යන්නේ ඒකට සම්පූර්ණ භාවනා වෙනස්. එතකොට ඒක විශ්සලාගත්තු සුභාශින්තනයක් පාඩපත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ දීපේකනාට යනකොට අර පුතක් කිල්ලලා දෙන්න. නිහඬේ හඬ කියලා මම දන්නා දැන් ඔක්කොටම පොත කියවන්න ආරා වෙනවා. ප්‍රශ්නයක් නැහැ මම හිතන්නේ අමතර පොත් ඇති කියලා මම හිතනවා. ඒක මේ බුද්ධ ආගමේ කතාවක් නෙවෙයි තියෙන්නේ. කොයි කෙනත් විවේකගත කරන හැම කෙනාටම තේරෙනවා. මේක හොඳටම ඇහිලා තියෙනවා නීල් ආම්ස්ට්‍රෝන්ට අභ්‍යවකාශයට ගියාට පස්සේ විශේෂයෙන්ම හන්දර පැත්තට පස්සේ එයාට සිහි වෙලා තියෙන්නේ මේ මේ කාන්තාරේ මුස්ලිම් පල්ලියකින් ඇහෙන අල්ලාහ් අක්බර් සබ්බිසල්ලාහු අක්බර් කියලා ඌ ඇවිල්ලා මුස්ලිම් ආගම වැළඳගත්තා. නිලංශෝ හැම කෙනාටම ඇහිලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ පාළු වෙලා තනි වෙලා බයත් එක්ක එන්නේ. බුදුජාන් වහන්සේ විතරක් සනමාන සූත්‍රය කියලා තියෙනවා. මේක උදකලා වෙලකුණක්, මේක පිරිච්ච බවේ ලකුණක්, මේක සතියේ ලකුණක් කියලා දැනගන්න ගිය ගමන් ওই මුස්පේන්තුව වාසනාව පාටපත් වෙයි කියලා මම හිතනවා. එහෙම ඉති කියන්න බෑ. නමුත් බැරි නම් පොත කියවන්න කියලා මම ඉල්ලනවා. ඉවරද ප්‍රශ්න? හොඳයි අපි පැයකුත් විනාඩි 15ක් අතර අරගෙන තියෙනවා. වෙන විශේෂයෙන් කාට හරි මොනවාරි කියන්න දෙයක් මතක් කරන දෙයක් තියෙනවා නම් මතක් කරන්න. එහෙම නැත්නම් අපි මෙතනින් අපේ පළවෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡා නියම කරන්න හදන්නේ. අපිට විනාඩි 45ක විතර කාලයක් තියෙනවා සක්ම භාවනාව සඳහා. වර්ෂාව නිසා කැමති නම් කට්ටියට මේකේ උඩ තට්ටුවේ තියෙනවා. මේ ශාලාවේ භාවනා කරන්න සක්මන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි තුනට රැස් වෙනවා මෙතන gediya ගැහුවට පස්සේ පරියංක භාවනාවකට ඒ ප්‍රකාශයත් එක්කම අපේ පළවෙනි ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා ශිරු දිනාටම තෙරුවන් සරණයි